නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනේ වැඩ සිටින ගරු ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකු සියලුම යෝගාවචර සංඝ පිරිසකින් අවසරයි. අද මේ වේලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි මේ කරගෙන යන ධර්ම දේශනා මාලාවේ අපි මේ අවසාන භාගයේ මාත්‍රකාව වශයෙන් තබා ගන්නට යෙදුණු උද්දේශ විභංග සූත්‍රයට අනුව යෝගාවචර ජීවිතයක ලැබෙන අත්දැකීම් සහ බුද්ධ දේශනාව කියන මූල ධර්මයක් කියන දෙපාර්ශවය සමබර කරමින් මේ ගෙන යන යෝගාවචර වැඩපිළිවෙලට අදාළ වෙන ආකාරයට ධර්ම දේශනාවක් පැවැත්වීමටයි උද්දේශ විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භාවනා යෝගාවචරයක් විසින් පවත්වාගෙන යා යුතු නැත්නම් ඊ타මත්ම ප්‍රායෝගික වූ මධ්‍යම ප්‍රතිපදාවක් පෙන්වා දෙනවා. උන්වහන්සේ සූත්‍රයේ මුල් භාගයේදී හඳුන්වා දෙනවා මේ මධ්‍යම ප්‍රතිපදාවකට පෙළඹෙන යෝගාවචරයා මුලින්ම මූණපාන බාධාව නැත්තම් එක අන්තයක්. ඒ තමයි හිත අරමුණු විශේෂයි විසිරී යෑම එහෙම නැත්නම් හිත අයාලේ යෑම. තමන්ගේ මානසිකාර්ය ඉක්මවලා අයාලේ අරමුණු අනුව යෑම. බහිද්ධාචස විඥානේ අවික්ඛිතං අවිසතං කියන වචන දෙකෙන් වික්ඛිත භාවයත් විසත භාවයත් කියන මේ දෙක පෙන්වලා දෙනවා. මේක යෝගාවචරයා මුල් කාලේ ආධුනික එහෙම නැත්නම් ආධිකම්මික නවක යෝගාවචරයා හොඳට දන්න දෙයක්. Taman අරමුණක හිත තැම්පත් කරන්න හදනකොට කොච්චරනම් අමාරුද ඒ හිත කීකරු කරගන්නට ඒ අරමුණ මත. ඒ මොකද මේ වික්ෂිප්ත භාවය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සියලු දුක්ඛ ස්කන්ධය දුරු කිරීමට නම් ජාති දුක, ජරා දුක, මරණ දුක කියන සංසාර දුක සිඳලන සංසාර දුක ඇති කරන හේතු සිඳලන මාර්ගයට යන්න කැමති නම් මෙන්න මේ විදිහට භාවනා කරන්න. කොහොමද? ඔය කියන විදිහට හිත පිට නොයන තාලෙට භාවනා කරන්නට, අයාලේ නොයන තාලෙට භාවනා කරන්නට නැත්නම් ඒ අන්තය සේවනය කරන්න එපා. ඒ අන්තය අතහැරලා දමන්න. හිත පිට යෑම නතර කරගන්න කියන එක පළවෙනි වශයෙන් දේශනා කරනවා දෙවෙනිවට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අර පළවෙනි දුර්වලතාවයේ අපහසුතාවයේ අන්තය මග හරින්ට කටයුතු කරන යෝගාවචරය නැවත නැවතත් වෙහෙස නොබල කම්මැලිතාවයකට හිත නංවා ගන්න ඉඩ දෙන්නේ නැතුව මේ සතිපට්ඨාන ආදී භාවනාවක ඇත්තා වූ උතුම් ආනිසංස රාශිය ගැන හිත යොදවලා සංවේග පූර්වකව නැවත නැවතත් අරමුණේ හිත යොදවනකොට ඒ යෝගාවචරයාගේ හිත ක්‍රමක්‍රමයෙන් මෙල්ලෙන්න පටන් අර ගන්නවා. යොදන අරමුණෙහි ව්‍යායාමයට අනුව Taman ගන්නා උත්සාහය නිසාම හිත තැම්පත් වෙන්න පටන් අර ගන්නවා. මේ අවස්ථාවේදී යෝගාවචරයාට Taman ගත්තා වූ උත්සාහයේ ප්‍රමාණයට ප්‍රතිඵල දැක ගන්න පුළුවන් වෙනවා. මෙතනදී තමයි අත්ත වශයෙන්ම යෝගාවචරය තමන්ගේ හැකියාවල් අනුව තමන්ගේම ශ්‍රද්ධාව ඇතුළතින් පැනනගෙන ශ්‍රද්ධාව ඒ කියන්නේ ඕකප්පන ශ්‍රද්ධාව පිරිසිද දැකගන්නේ ක්‍රමක්‍රමයෙන් මේ විදිහට දැකගෙන යනකොට අරමුණේ හිත වරින් වර තැම්පත් වෙන ගතිය තියෙනවා අරමුණ පිරිසිඳන ගතිය පවතිනවා ඒ නිසා හිතේ සමෘද්ධ භාවයක් හිතේ ප්‍රීති භාවයක්පත් වෙලා සුඛ භාවයටපත් වෙනකොට ඔන්න යෝගාවචරය දැන් අර දුෂ්කරතාවයන් මගහැරලා උත්සාහයේ ප්‍රතිඵල දකින්නකොට තවත් අන්තයක් තවත් මගහැරිය යුතු තැනක් ඉදිරිපත් මේක යෝගාවචරය නොදැන හිටියොත් වේගයෙන් ඒ අනතුරට ඒ අන්තයට ඒ බොරු වලට ඒ පාෂයට වැටෙනවා මේ නිසා බුදුරජාන් වහන්සේ උද්දේශ විභංග සූත්‍රයේ දෙවෙනි කොටසෙන් විස්තර කරනවා හිත බාහිරට යන්න දෙන්නේ නැතුව රැක ගන්නා විදියට භාවනා කරන යෝගාවචරය හිත ඇතුලේ නතර වෙන්න දෙන්නත් එපා කියන එක. මේක බාහිරයට යනවා ඒක නතර කරගන්නට කියන උපදේශ වැටිය උපදේශයට වැඩිය සියුම්. මොකද බොහෝ දෙනා මේ දන්නා තැනක් නෙවෙයි මේක. උත්සාහයෙන්ම සපයාගත් තැනක්. උත්සාහය සාර්ථක වීමෙන් එළඹෙන තැනක්. නමුත් එතන වුණත් රැඳෙන්න එපා කියන එකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. එතනත් අන්තගාමී වෙන්න පුළුවන්. ඒ ගැනත් ප්‍රවේශම් වෙන්න. අජත්තං අජත්තං වා විඥානේ අසංඨිතං කියලා සඳහන් කරනවා. එතන තැන්පත් වෙන්න දෙන්න එපා. විවේක ගන්න දෙන්න එපා. විස්්‍රාම වෙන්න දෙන්න එපා. විස්්‍රාම ගන්න දුන්නොත් නැවතත් අර ජාති දුකට, ජරා දුකට, මරණ දුකට හේතු වෙන කෙලෙස් රැස් වෙන්න එතන හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව මෙතෙන්දීත් මතක් කරගන්න. නැදින්ම ගෙනියන්න ගෙනිච්චොත් යම් විදියකට අභ්‍යන්තරයේ හිත බාහිරයට හිත වික්ෂිප්ත භාවයටපත් වෙන්නේ නැත්නම් අයාලියන්නේත් නැත්නම් අභ්‍යන්තරයේ නතර වෙලා ඒ ගැන කනගාටුදායක තත්වයටපත් වෙන්න වෙන්නේ නැත්නම් පශ්චාත්තාපයටපත් වෙන්න වෙන්නේ නැත්නම් එවැනි යෝගාවචරයාගේ ජාතියට ජරාවට මරණයට හේතු වෙන්නා වූ දුක් සමුදාය කෙලවර වෙනවා කියන එකයි මේ සූත්‍රයේ ಉದ್ದೇಶය. ඒ අනුව අපි මේ වෙනකොට හිත පිට යාම සෑහෙන ප්‍රමාණයක් විස්තර කරගත්තා. ඒ වාගේම පසුගිය ධර්ම දේශනාවේදී හිත ඇතුළත නතර වීමට සම්බන්ධ තවත් විස්තරයක් ඉදිරිපත් කරගත්තා. දැන් යෝගාවචරයෝ ඒ පිළිබඳව අත්දැකීමෙන් මේ මූල ධර්ම සම්බන්ධ කරගනිමින් පවතිනවා. ඊ සූත්‍රයේ විස්තර සපේන විභංගයේ සපේන මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර කරලා දෙනවා මේ ඇතුළත නතර වීම කියන එක විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි කියන විදිහට ප්‍රධාන වශයෙන්ම කාම වස්තු විශේෂ හිත දුව යන ඕලාරික ගොරෝසු හිත පිට යෑම දෙවෙනියට නීවරණ ආදී කෙලෙස් ධර්ම ඇතිවීමෙන් හිත පිට යෑම මේ දෙක නතර කරගත්තට පස්සේ වෙන විදිහකින් කියනවා නම් කාය විවේකය සම්පාදනය කරගත්තට පස්සේ යෝගාවචරයට චිත්ත විවේකයේ පහළ වෙනවා මෙන්න මේ චිත්ත විවේකයේ බාධා කරන දෙයක් තමයි ඇතුළත නතර මේ විවේකය අනවශ්‍ය ප්‍රමාණයට බුද්ධ විදින්ට යෑම දැන් මම හරි මගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වුණා කියලා හිතලා නතර වුණොත් අර හාවයි ඉබ්බයි ගමනේදී හාවා පිමි දෙක තුනකින්ම ඉබ්බා නොපෙනෙන ධර්මයට ගියාට පස්සේ හිතාගත්තා මම මේ ගිය ප්‍රමාණයට ඉබ්බයින්ට කොච්චරනම් කල්යයිද ඒක නිසා මට හොඳට මෙතන විවේකයක් ගන්න තරමට ඉඩ තියෙනවා කිය තමන්ගේ දිනුම මෙතෙන්ට එනකන් ඇති වෙච්ච ජයග්‍රහණය පමණ ඉක්මවා taxeeru කරන්න ගිය නිසා පඳුරක හෙවණක සැතපුණා. නමුත් බලාපොරොත්තු වෙච්චි නැති විදිහට ඉබ්බා නොනිම නොනමත්වා ගමන ගිය නිසා අර නින්දේ වැටිච්චි හාවට වැඩිය ඉස්සර වුණා. ඒ නිසා හාවා මහා ජනකායක් ඉදිරි පිට සත්ව සමූහයක් ඉදිරි පිට ලැජ්ජා තත්වයටපත් වුණා. අන්න ඒ වගේ තමයි Tamange මුල් පිම්ම දෙක හරි ගියාට පස්සේ යෝගාවචරය එතනින් සන්තුෂ්ත වෙන්න පටන් අරගත්තොත් බර බිම දබූත තනත්තක විදිහට විශ්‍රාම ගන්නට ගියොත් ඔහු ලැබුණා වූ කාය විවේකය, චිත්ත විවේකය බවට හැරවීමේ අදක්ෂ වෙනවා. චිත්ත විවේකයේ ගැම්මක් ඇති කරගන්නට අදක්ෂ වෙන නිසා ඔහු තුල වික්ඛම්මන විවේකයක් කියන කෙලස් කපා දැමීමේ විවේකය නැතු යාම නිසා ඔහු එතන නතර වෙනවා. මෙන්න මේ විදිහට උද්දේශ විභංග සූත්‍රයෙන් ගන්න පුළුවන් ආදර්ශ රාශිය යෝගාවචරයා යම්තාක් භාවනාවේ උනන්දුද උත්සුකද ඒ තරමටම මේ සූත්‍රයේ එක්කෝ පළවෙනියෙන් සඳහන් වෙන අන්තය එහෙම නැත්නම් දෙවෙනියට සඳහන් වෙන අන්තය කියන දෙකේ තමයි අපේ හිත ගත කරන්නේ කියන එක අත්දකින්න. ඒ නිසා වඩ වඩාත් තමන්ගේ හැකියාවල් තම තමන්ගේ සම්‍යක් වූ කල්පනාවන් අනුව සංවේගය පහල කරගෙන පුළුවන් තරම් දුරට Tamange ගමන මධ්‍යම ප්‍රතිපදාව දිගේ බාහිරටත් හිත නොයවා ඇතුළතත් හිත නතර නොකරගෙන යෝගාවචරය ඉදිරියට යනවා. මේ අනුව කල්පනා කරගන්න ඕනේ නැත්නම් මතුවෙන මූල ධර්මයක් තමයි භාවනා කරන කෙනාට සම්මර්ෂණයක් සිද්ධ වෙන්න නම් ඇත්ත ඇති හැටියට පේන ඇත්ත ඇති හැටියට දකින ඥාණයට පදනම් වෙන විදිහේ සම්මර්ෂණයක් සිද්ධ වෙන්න නම් යෝගාවචරයාගේ හිතේ ධානය අංග නැත්නම් ධාන සමාධිය පහළ වෙලා තියෙන්න ඕන නැත්නම් චිත්ත විවේකයේ තියෙන්න ඕන ඒකට හේතුවක් වශයෙන් කාය විවේකයේ තියෙන්න ඕන කාය විවේකයේ කියලා කියන්නේ මේ ඇහ කන නාසය දිව ශරීරය හිත කියන මේ දේවල් පිනවීම කියනා වූ වත්තුකාම ආශ්‍රය දුරු කරන්න ඉගෙන ගන්න ඕනේ යෝගා. එතකොට අපිට කාය විවේකේ ලැබෙනවා. ඒ නිසා තමයි අපි මේ නිස්සාරණ වනේ වගේ තන තෝරාගෙන එයින් වෙන් වෙලා වෙන් වෙච්ච තැනකට වෙලා මේ වෙලා අරගන්න. නමුත් මෙතෙන් දාවට පස්සේ ඒ ලැබෙන පැය 24 නානා විදිහේ නිදාසට කරුණ ඉදිරිපත් කරමින් පරියංකේට සහ සක්මනට කියන ඍජු ලෙස භාවනාවට යෙදෙන දේවල් වලට හිත නොයවනවා නම් තේරුම් අරගන්න ඕනේ Taman දැන හෝ නොදැන මේ කය පිනවීමේ හිත පිනවීමේ වැඩපිළිවෙලකට තමයි ගොරෝසු හෝ වේවා සුකුම හෝ වේවා කය පිනවීමේ හිත පිනවීමේ තමයි යෙදී සිටින්නේ. Taman මෙතෙක් ගෙනා මති මතාන්තර වලට ගරු කිරීමක් වශයෙන් තමයි මේ භාවනාවට හිත යොදා ගන්න බැරි වෙලා තියෙන්නේ. එනතන අනුන් ගැන, බාහිරය ගැන හොයන සොයන gati නිසායි Tamange වැඩේට වෙලා අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා නිස්සාරණයට ආවපලියට කාය විවේකයේ නොලැබුණා කියලා කියන්න වෙනවා. මොකද යෝගාවචරය දන්නේ නැහැ මේ කාය විවේකය කොච්චරනම් චිත්ත විවේකයට බලපානවද කියලා. දන්න යෝගාවචරයෝ ඒ කාය විවේකයේ ඒ විදිහට සපයනවා. සපයාගෙන ඒ අනුව මුලින්ම සමාධියට තුරු දෙන ආකාරයට භාවනාව පවත්වාගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් චිත්ත විවේකයේ පහළ වෙන්න පටන් අරගන්නවා. ඒ කියන්නේ නීවරණ ධර්ම දුරු වෙන්න පටන් අරගන්නවා. මේ නීවරණ ධර්ම දුරු වීම තමයි සමාධිය කියලා කියන්නේ. සමාහිත භාවය කියලා කියන්නේ. ධානය කියලා කියන්නේ. මෙන්න මෙවැනි ධ්‍යාන තත්වයක් නැතුව කාමදායකවත් සම්මර්ෂණයකට හිත යෙදෙන්නේ නැහැ. ධ්‍යාන තත්වයකටපත් වෙන්න ඉස්සරලා යම් කිසි කෙනෙක් කියනවා නම් මම මේ මේ ධර්මතාවයන් දැක්කා මේ මේ ධර්මතාවයන් මට තිබුණා දැන් මේ මේ ධර්මතාවයන් නැත මේ මේ ධර්මතාවයන් ප්‍රකටයි කියලා ඒ සෑම දෙයක්ම බොහෝ විටම කුතු සංකල්ප විතරයි. පොතෙන් ගත්ත දේවල් විතරයි ගුරුවරයාගෙන් අසා දැනගත්ත දේවල් විතරයි අත්දැකීමට බර වෙන්නේ නැහැ. අත්දැකීමට සම්බන්ධ වෙන්න නම් මූලික ධ්‍යාන ලක්ෂණ තියෙන්න ඕන. ධ්‍යාන තුළදී සිද්ධ වෙන්නේ සම්මර්ෂණය. මතුවෙන මතුවෙන අරමුණේ සම්මර්ෂණය සිද්ධ වෙනකොට හිතේ ඉබේම ඥාන පහළ වෙනවා. යම් අවස්ථාවක ඒ අදුව සම්මර්ෂණය සිද්ධ වෙන්න නම් මුලින්ම අවශ්‍ය කරන ධර්මතා දෙක තමයි විතක්ක ਵਿਚාර කියන ධානයේකට ආ වූ මූලික ලක්ෂණ දෙක. ඒක සමත යෝගාවචරයටත් විපස්සනා යෝගාවචරයට සමසේ බලපානව. නමුත් විපස්සනා යෝගාවචරය අසීරු කටයුත්තක යෙදී සිටින කෙනෙක් නිසා කෙලින්ම කෙලෙස් සේනාව සමග සටන් කරමින් සිටින නිසා ආයුධ සම්බන්ධවේ විශේෂ කුසලතාවයන් තියෙන්න ඕනේ. විශේෂ දක්ෂතාවයන් තියෙන්න ඕනේ. ඒ ආයුධවල කෘත්‍යය දැනගෙන තියෙන්න ඕනේ. පාවිච්චි කළ යුතු වේලාව දැනගෙන තියෙන්න ඕනේ. ඒවා නිතරම මුවාතින් තියාගෙන ඉන්න ඕනේ. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ විතක්ක ਵਿਚාර කියන ධර්මතා දෙක වැඩ කිරීමෙන් තමයි හිත ධානය පැත්තට, සමාධිය පැත්තට, සමාහිත පැත්තට تعلق කරන්නේ. ඒ تعلق කරුවට පස්සේ තමයි සම්මර්ෂණයක් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව යෝගාවචරයා විතක්කයේ කියලා එකේ කෘත්‍යය දන්නේ නැතුව, ਵਿਚාරයෙන් සිදුවෙන කෘත්‍යය දන්නේ නැතුව පැය ගණන් භාවනා කරනවා. සමහර වෙලාවට පටන් අරගන්නේ භාවනාව හොඳයි කියලා. හොඳට පේනවයි කියනවා. පැහැදිලි කියලා කියනවා. එතකොට ඇහුවොත් හොඳයි මූල කරුණ කොහොමද දැක්කේ කියලා ඔන්න අන්දබන්ද වෙනවා. කලකොල භාවයකටපත් වෙනවා. මේ හොඳයි කියන්නේ මූල කර්මස්ථානයේ ඇතිවිච්ච සම්මර්ෂණයක සම්බන්ධ හොඳක් නෙවෙයි. වෙන මොකද්දෝ Tamange ශරීරයට දැනෙච්ච හොඳක් නැත්නම් හිතට ආපු ආසාවක්. ඒක නිකන් හලහොලලා කියලා කොහොමද එතකොට මූල කර්මස්ථානයේ මොකක් විදිහට දැක්කේ? ඔන්න කල්පනා කරන්න පටන් අරගෙන කියනවා මම පිම්බීම දැක්කේ අසවලදී විදියට. කොච්චර වෙලා හිටියද? විනාඩි 30ක් විතර හිටියා. මොනවද වෙනස් වෙච්ච මොනවාක්වත් වෙනස්ුනේ නැහැ. තිබුණ විදියටමයි තිබුණේ. ඉතින් මේ කියන්නේ යෝගාවචරයාගේ විතක්ක ਵਿਚාර කියන දෙකේ විතක්කේ වැඩ කළත් ਵਿਚාරය සෞඛ්‍ය සම්පන්න විදියට නොවැඩුණ නිසා අරමුණ පිරික්සා නොබලපු නිසා අරමුණ ආශ්‍රය නොකරපු නිසා අරමුණ සම්බන්ධව යමක් අහපුවාම කලකොල භාවයකට අන්ධබන්ධ භාවයකටපත් වෙනවා ඒ නිසා යෝගාවචරය මේ තරමට භාවනා කළ කෙනෙක් මිසත් ධර්ම මාර්ගයකට අහුම්කන් දීපු කෙනෙක් මිසත් මේ ගැඹුරු වශයෙන් විස්තර වෙන අවස්ථාවේදී නැවත නැවතත් මේ දේවල් මතක් කරන්න සිද්ධ වෙනවා ඒ නිසා උනන්දුවෙන් අහුම්කම් දෙන්න ඕන. අහුම්කම් දෙමින් Tamange අත්දැකීම් ප්‍රමාණයට මූලධර්ම ලං කරගත්තොත් අපි මධ්‍යම ප්‍රතිපදාවට වැටෙනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ යම්ම අවස්ථාවක යෝගාවචරයාගේ හිතේ මේ විතක්කය, ਵਿਚාරය කියන අරමුණට නිසිලෙස එල්ල කරන විචාර විතක්ක ලක්ෂණයත් එසේ අරමුණට එල්ලවීම නිසා විදින විදින වාරයක් පාසා හිත අරමුණේ හැපෙන හිත අරමුණේ ස්පර්ශ වෙන හිත අරමුණේ පිරිමදින අවස්ථාව කියන ਵਿਚාරය දෙක නැත්නම් ඒ කාන්තේම යෝගාවචරයේ හිත තියෙන්නේ කෙලෙසොල නීවරණ ධර්ම තුල යම් අවස්ථාවක යෝගාවචරයා මේසා භයානක වූ සංසාර தත්ත්වයේ තේරුම් අරගෙන දවස පුරාම මානසිකාර්යයේ පැවැත්වීම සතිය පැවැත්වීම කරගෙන යනවනම් තමන්ට ප්‍රකට යම් අරමුණක්ද තියෙන්නේ ඒ අරමුණට මානසිකාර්යය යොමු කරවීම එල්ල කරවීම කරනවනම් ඒ ක්ෂණය තුල මේ අරමුණ විශේෂෙහි ආසාව පවතින විදියක් නැහැ. මොකද ආසාව පවතිනවා නම් ඊ ආසා කරන අරමුණ තමංගේ මානසිකාර්යය පැහැර ගන්න. උදුරා ගන්න. යෝගාවචරයට යවන්න දෙයක් නැහැ. එතකොට යෝගාවචරයට තේරෙනවා අරමුණක් හිත පැහැරගත්තා හිත අයාලේ ගියා. ඒ කියන්නේ සතිය කැඩුනා, සමාධිය කැඩුනා, විතර්කය කැඩුනා, නමුත් යෝගාවචරය යොදවන විතක්කේ නම් Taman ප්‍රකට අරමුණ නුවණින් සිහියෙන් කල්පනා කරලා අරමුණට යොදවනවා නම් ඒ කියන්නේ දකින්න වේලාවේදී රූපේට හිත ඇදී යනවා හෝ ඇහැට හිත ඇදී යනවා වෙනුවට Taman දකින්න බවට හිත යොදවනවා නම් මානසිකාරයේ යොදවනවා නම් රූපේ විශේෂයි ආසාවක් ඇහැ විශේෂයි ආසාවක් කියන දේවල් පහළ වෙන්න විදියක් නැහැ. එහෙම ආසාවක් වගේම ද්වේෂයක් පහළ වෙන්න විදියකුත් නැහැ. ඒ නිසා යම් ස්ථානික යෝගාවචරයාගේ මානසිකාර්යය පවතිනවනම් විතක්කය පවතිනවනම් එතන මේ කෙලෙස් වැටකඩලු හටලු සියල්ලම බිඳී යන්න පටන් අරගන්නවා. ඊට පස්සේ තමන් යොමු කළා වූ ක්ෂණය තුල ඒ අරමුණයි හිතයි එකට ක්ෂණයක් ආශ්‍රය පවතිනවා. පිරිමැදීම පවතිනවා. පවතින තාක්කල් අරමුණේ යථා ස්වરૂපයේ කියන ඇත්ත ඇති හැටිය කියන දැනීම පහළ වීම නිසා අවිද්‍යාවක් නැහැ ඒකදෝ මේකදෝ කියන කලකොල භාවයක් නැහැ අරමුණයි හිතයි ක්ෂණයක එකට වැටි ගන්නවා සමාන්තරව ගමන් කරනවා ඒ තාකල් යෝගාවචරය දැකීම කියන්නේ මොකද්ද සංසාරෙ මෙතෙක්කල් නොදකපු දැකීම අපි සංසාරේ දකිමින් රූප දැකලා තියෙනවා ස්ත්‍රීන් දැකලා තියෙනවා පුරුෂයන් දැකලා තියෙනවා ප්‍රිය අප්‍රිය දේවල් දැකලා තියෙනවා ව්‍යංජන ගායි අනුව්‍යංජන ගායි අරමුණු ගන්නා ස්වරූපෙට දැකලා තියෙනවා. නමුත් දකින්නවා කියන්නේ මොකද්ද කියන එකට හිත යෙදෙන්නේ නැහැ. ඒක යෙදෙන්න නම් මානසිකාර යෙද වෙනවා. ඒ වගේම පිම්බීම අවස්ථාවට යෝගාවචරය හිත යොදාගෙන ඉන්නකොට නැත්නම් ආස්වාසේ අවස්ථාවට හිත යොදාගෙන ඉන්නකොට මානසිකාරයේ පවතිනවා නම් ඒ පිම්බීම විශේෂයෝ ආස්වාසේ විශේෂයෝ ඒකාකාර එල්ලය පවතිනවා නම් ඒ එල්ලය පවතින තාක්කල් පිම්බීමට නැත්නම් ආස්වාසයට වඩා ෘචි වූ අරමුණු සොයා යාමකට ඉඩ ලැබෙන්නේ නැහැ. මේ පිම්බීම හෝ හැකිලිම හෝ ඒවා ෘචි විදියට හෝ දියාරු ගතියකට හෝ පෙනීමට ඉඩක් ඇති වෙන්නේ නැහැ. මොකද යෝගාචරයේ හිත පූර්ණව අරමුණට යොදවලයි තියෙන සක්‍රීය විදියට. එතකොට ඒ පිම්බීම කියන්නේ මොකද්ද? හැකිලිම කියන්නේ මොකද්ද කියන එක එක ක්ෂණයක් මෙතෙක් කල දැනගෙන හිටියට වැඩිය ආශ්‍රය කරන්ට ලැබෙන නිසා විස්තර දැනගන්න පුළුවන්. වෙන විදියකට කියනවා නම් නීවර ධර්මයන්ගේ අත්තා වූ කාමච්ඡන්දේ කියනා වූ තමන්ගේ ඇහ කන ආදී ඉඳුරන් පිනවීමේ කටයුත්ත ක්ෂණයකට අමතක අමතක වෙලා භාවනා මනසිකාරයේ හිත යාම නිසා අරමුණට හිත එල්ල වෙනවා. එල්ල වීම නිසා නීවරණ ධර්ම ක්ෂණයකට තල්ලු ඒ තල්ලු වෙච්ච ක්ෂණය තුල අරමුණ මොකද්ද කියන එක සරලව වැටෙන්න පටන් අරගන්නවා. මේ එක ක්ෂණයක මානසිකාරයක විතක්කයක වැඩපිළිවෙල එක ක්ෂණයක විතක්කය නිසා විචාරයේ වැඩ කරන පිළිවෙල දක්වන්නට පොත්පත්වල සඳහන් කරනවා අන්ධකාරයේ ප්‍රදීපාබෝ ප්‍රදීප ප්‍රදීපෝ භාසෝ වියකි අඳුර පවතින තැන එක ක්ෂණයකට ප්‍රදීපයක් දැල්ලපුවාම වහාම ඒ අඳුරු ඈතින් ඈතට තල් වෙලා රාත්‍රියේ ප්‍රදීපයක් නැති තැනක ඒකාන්තයෙන්ම පවතින අඳුර. ඒ නිසා අපේ හිතේ යම් ස්ථානික යම් මොහොතක විතක්කේ පවතින්නේ නැත්නම් මානසිකාරයේ නැත්නම් සතිය නැත්නම් එතන පවතින්නේ අඳුර. ඒ කොහෙන් එනවද කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ප්‍රදීපයක් නැති ස්ථානයක අඳුර පවතිනවා වගේ මේ කෙලෙස් අන්ධකාරය පවතිනවා. ඒ නිසා යෝගාවචරයා දැන හෝ නොදැන අසතියෙන් ගත කරන මොහොතක් පාසා මේ කෙලෙස් පටල ස්වරූපේට මෝහ පටල ස්වරූපේට වැඩමින් පවතිනවා. නිසිසේ ඍෂිසේ වැඩමින් පවතිනවා. මේ නිසා ඉදිරිපත් කරන්නේ ඒක නැති කර ගන්නට නම් මේ ආයුධය ඒ කියන්නේ විතක්කේ කියන ආයුධය අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කවදාකවත් වර්ධින්නේ නැහැ. අකාලිකයි. ක්ෂණයකට අරමුණට හිත නැංවා නම් ඒ ක්ෂණය තුල ඒ අරමුණේ හෝ බාහිර අරමුණු ගැන හෝ ආසාවක් එපාකමක් කැමැත්තක් අකමැත්තක් නැහැ. කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් පහළ වෙන්නේ නැහැ. මේ නිසා යෝගාවචරයට කෙලස් ප්‍රහාරේ නැති නිසා කෙලස් බැටදීම නැති නිසා නිසිසේ අරමුණේ දැක බලා ගන්නට අවස්ථාව ලැබෙනවා. මේ ක්ෂණීය දෙකක් වුණොත් ආනිසංස කොච්චරනම් ලැබෙනවද කියලා තමන් වශයෙන් කල්පනා කරලා බලන්න. තුනක් වශයෙන් වුණොත් හතරක් වශයෙන් වුණොත් මෙහි ඇති වෙන ගැම්ම කොච්චරද කියලා කල්පනා කරලා බලන්න. එකම පිම්බීමේ වැඩපිළිවෙල සිටින වැඩ වාරයක් පාසා ක්‍රියාවලියේ එක ක්‍රියා පුංචි පුංචි ක්‍රියාවක් පාසා එහි ඇත්තා වූ නියම ස්වરૂපයේ පිරිමැදිමින් සමාන්තරව ගමන් කරනවා නම් ඒ අනුව එක විනාඩියක් භාවනා කරනවායි කියලා කියන්නේ කොච්චරනම් අඳුරු රාශියක් කපා හැරීමක්ද කියලා කල්පනා කරා. කොච්චරනම් මධ්‍යම ප්‍රතිපදාව දිගේ හිත ඉදිරියට යෑමක්ද කියලා කල්පනා කරා. මේ විදිහට යෝගාවචරයට එක මොහොතක් ගත කර ගන්න ලැබෙනවා කියලා කියන්නේ වත්තුකාමී කාමවත්තු සොයමින් ගත කරන පුද්ගලයෙක් එක සංසන්දනය කරලා බලනකොට නැත්තම් Taman මේ විපස්සනා කියන ධර්මතාවයේ තේරුම් අරගන්න ඉස්සරලා ගත කරපු ජීවිතයේ හිත දිහා බලනකොට කොච්චරනම් උතුම් තත්වයක්ද කියලා කල්පනා කරා. ආර්ය භාවයක්ද කියලා කල්පනා කරා. මේක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ කෙලස් කපා හරින මාර්ගය. ජාති, ජරා, මරණ කෙලස් සමුදාය. දුක්ඛ සමුදය නසන මාර්ගයක් මේක. ඉතින් මේ විදිහට මොහොතක් විනාඩියක් පැයක් පැය දෙකක් තුනක් හතරක් විදිහට ජීවිතේ පිරෙන්න පටන් අරගත්තොත් ඒ කාලය තුල කොච්චරනම් ඇත්ත ඇති හැටි දැක ගැනීමට කොච්චර ඉඩක් ලැබෙනවද කියන එක භාවනා කරපුවත්තන්ට විතරයි වැටහෙන්නේ. ඒ නිසා යම් පුද්ගලයෙක් මේ ධර්මයේ අහුම්කම් දීලා ධර්මයට ගෞරව කිරීමක් වශයෙන් ඇදහිීමේ යුක්තව තමන්ට ඉදිරිපත් වෙන මූල කර්මුණට මූල කර්මස්ථානයේට හිත නැවත නැවත යෙදවීමට කැමැත්තක් දක්වන්නේ නැත්නම් ඒ පුද්ගලයාගේ හිත අන්ධකාර ස්වરૂපයේ පවතින. එවැනි අන්ධකාර පවතින පුද්ගලයාගේ හිත මොනම දෙයක හෝ එල්ලෙන්න බලනවා. අර වතුරේ ගසාගෙන යන කෙනා පිදුරු ගහෙත් එල්ලෙන්න ආසේ. ඒ පුද්ගලයා ඇහි රූප දකිමින් මම හොඳ දේ දැකිය යුතුයි දකිමි කියන මහා ව්‍යාපාරකයේ දිලා ඉන්නවා. මට කණෙන් හොඳ ශබ්ද ඇසිය යුතුයි අසමි කියලා හොඳ මහා ව්‍යාපාරක අහන ව්‍යාපාරකයේ දිලා ඉන්නවා. ආග්‍රහණ වලින් මට හොඳ පංගුව ලැබිය යුතුයි කියලා ඒක වෙනවා. රසය ලබන වෙලාවේදී Tamanටම වැදගත් කොටස මුදුනින් ලබන්න උත්සාහ කරනවා. මොනම විදිහේ ආසනයක් සේනාසනයක ස්පර්ශ පහසුවක් ලබනවනම් වඩාත්ම ප්‍රණීත වූ දේ හොයන්ට ගන්නවා. හිත වශයෙන්මුත් නිතරම ප්‍රිය අනුමුණු හොයාගෙන යමින් පවතිනවා. මොකද මුට අස්වැසිල්ලක් නැතුව සැලෙන පෙළෙන තත්වයක ඉන්න නිසා අන්ධකාර තත්වේ නොපෙනෙන නිසා මෙන්න මේ විදිහේ කාමච්ඡන්ද වත්තුකාම පරිේශණයේ යෙදී ඉන්න පුද්ගලයෙකුට අපි කතා කරලා කිව්වොත් ඔහොම නෙවෙයි ඔකේ කටයුත්ත මෙන්න මේ විදිය අරමුණට හිත යොදන්නට යොදනකොට විතක්කය පහළ වුණොත් ਵਿਚාරය පහළ වෙනවාය එතකොට යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවාය ඇත්ත ඇති හැටි දකින්නවාය සම්මර්ෂණය සිද්ධ වෙනවාය කියලා අර පුද්ගලයාට කිසිම ගුණ විනේ විශේෂයක් මේ බණ වලින් වෙන්නේ නැහැ. මොකද මොකද ඔහුගේ හිත ඒකාන්තයෙන්ම පවතින්නේ වත්තුකාම ක්ලේශකාම ආශ්‍රේ. කාම වස්තු මැදයි ගත කරන්නේ. හරියට කලියේ මුලින් නමල වතුරක් කරන්න වගේ. ඒ නිසා කොච්චර කතිකේ දක්ෂ විදියට ඉදිරිපත් කරත් ගුණ ධර්ම ඇති කෙනෙක් කතා කරත් ඔහුට ඒ ධර්ම දේශනාවෙන් ඇති වැඩක් නැහැ. ඔහුගේ සූදානමක් නැහැ. ඒ අනුව කල්පනා කරනකොට අපි භාවනා කරන පිරිසක් වශයෙන් අපිට යම් මොහොතක පුළුවන්කම තිබුණා නම් මෙසෙක් මෙතෙක් කරපු ව්‍යායාමයේ නිසාත් මෙතෙක් අහපු ධර්ම නිසා අපේ හිත අරමුණට නංවා ගන්නට ඒ නංවාගත් අවස්ථාවේදී ඉදිරිපත් වෙන දේ විතර්කයේ මාර්ගයෙන් පිරිසිදු දකින්න දේ උතුම් කරලා සලකන්ට අගේ කරලා සලකන්ට தત્ත්වය කොහොමද කියලා කල්පනා කරගන්න. මේ නිසා යෝගාවචරය තමන් විතක්කේ පවතින වේලාවේදී මේ විතර්කයේය, ਵਿਚාරයේ පවතින වේලාවේදී මේ ਵਿਚාරයේය කියන කටයුතු කෘත්‍ය වශයෙන් තේරුම් ගන්න තේරුම් අරගත්තොත් මොනම දුෂ්කරතාවයකදී වුණත් මේ වැඩපිළිවෙල અભීතව ඉදිරිපත් කරගන්න පුළුවන් ශක්තියක් ඇති එතකොට අරමුණේ ඉම්බීම හෝ වේවා ආස්වාද ප්‍රස්වාසයේ හෝ වේවා වේදනාවක් වේවා හිතවිල්ලක් වේවා සද්දයක් වේවා එහෙම නැත්නම් සක්මන් කරන වෙලාවේදී ඒ ලැබෙන කාය ඉරියාපතයක් වේවා අහන දකින්න කටයුත්තක් හෝ වේවා ඒ වෙලාවේදී අරමුණට හිත නංවා ගන්න පුළුවන්කම ලැබුණොත් ඒක විතර විතක්කය වශයෙන් යෙදෙනවා නම් යෝගාවචරයාගේ හිතේ කැමැත්ත අකමැත්ත දෙක පවතින්න බෑ. විතක්කේ නැත්නම් කැමැත්ත අකමැත්ත දෙක පවතින. කැමැත්ත අකමැත්ත දෙක පවතිනවා නම් Taman කැමැති දේම තමයි හොයාගෙන යන්නේ අකමැති දේ දුරු කිරීමේ ව්‍යාපාරයක යෙදෙන නිසා හිත දෙකඩ වෙයි. හිත මුළු හිතින් කරනවා කියන කටයුත්ත කරගන්න බැරුව ඒ නිසා හිත අරමුණේ ස්පර්ශ කරාන්ට අරමුණත් එක්ක සමාන්තරව ගත කරන්න ගමන් කරගන්න අශ්වසිල්ලක් නැතුව ඒ නිසා යම් මොහතක යෝගාවචරය තමන්ගේ භාවනාවේදී වැටහෙනවා නම් අප්‍රිය අමනාප භාවයක් පසුබාන ස්වරූපයක් කම්මැලි ස්වරූපයක් මතුවලා තියෙනවනේ තාම යෝගාවචරයට ඒ කම්මැලි භාවය දැන් මේක භාවනාව හරියන්නේ නැතේ කියලා හිතෙන හිතවිල්ල එපා වෙන හිතවිල්ල දැක ගන්න ස්වරූපයක් නැත්නම් ඔහුගේ හිත ඒකාන්තයෙන්ම කෙලස් බර වෙට පටන් අර ගන්නවා අක්‍රමක්‍රමයෙන් චෛත්‍යික ශක්ති පිරිහෙන්න පටන් අර ගන්නවා ඉන්ද්‍රිය ධර්ම කියනා වූ කුසල පක්ෂයේ බෙලහීන වෙන්න පටන් අර ගන්නවා ක්‍රමක්‍රමයෙන් පසුබාන පරාජිත භාවයටපත් වෙනවා මොකද ඔහු තාම දන්නේ නැහැ මේ විතක්කය කියන ධර්මතාවයේ පිරිසිදුව පවතිනවා නම් මේ එපාකම කම්මැලිකම පවතින විදිහක් නැහැ. කම්මැතිකම පවතිනවා නම් ඒ කම්මැලිකම මානසිකාරයට හසු කරන්න ඕන. හසු වෙන්න ඕන. හසු කෙරුවොත් යෝගාවචරයට වැටෙනවා අපි යන්ත්‍රයක් විදිහට අරමුණට හිත නංවමින් හිටියට ඒ යටින් වැඩ කරන හීන් නූලෙන් වැඩ කරන මේ එපාකම කම්මැලිකම වෙහස ස්වરૂපය Tamanට තේරුම් ගන්න බැරි නම් ඒ බැරි තාකල් හිතේ දෙකඩ භාවය නිසා මෙනෙහි කිරීම සාර්ථක වෙන්නේ නැහැ මුළු හිතින් මෙනෙහි වෙන්නේ නැහැ ඒ වගේම තමයි භාවනාව දැන් හොඳට yaadෙනවා හිම්බීමක හෝ වේවා ආස්වාසයක හෝ වේවා මුලින් පටන් අරගත්තාම අතින් පිළිමැදගෙන යන ආසේ පිම්බීම හෝ ආස්වාසේ වැටෙනවා හැකිලිම හෝ ප්‍රස්වාසේ වැටෙනවා මේ විදිහට වැටහිගෙන යන වෙලාවේදී යෝගාවචරයට ලොකු අස්වසිල්ලක් සහනයක් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී යෝගාවචරය භාවනාව බොහොම හොඳයි, භාවනාව බොහොම ප්‍රකටයි, මුලැමැදාග වශයෙන් මට වැටෙනවා කියලා සන්තෝෂයටපත් උනොත් සතුට භාවයේ හිතේ වැඩ කිරීම නිසා මේ අරමුණේ කුසීතව වැතිර ගන්න ලබලන් නමුත් අරමුණ මත läගගෙන විනාඩි ගණන් ගත කරලා පස්සේ කමඨාන් සුද්ධ කරන වෙලාවට ආපුවාම බොහොම සිනාමිසු මොහොනේ භාවනා බොහොම හොඳයි මෙච්චරයි හොඳයි මුල පේනවා මැද පේනවා අග දෙනවා ප්‍රකටයි දිගයි කොටයි ඔක්කොම කියන අරමුණ මොකක් විදිහටද වැටහුනේ ඒ දන්නේ අරමුණ මේ කාලය තුල වෙනස් වුණේ කොහොමද ඒ දන්නේ නැහැ ඒ මොකද ඒ අර එපාකමෙන් හිතේ කායික ශක්ති පිරිහි පරාජිත භාවයටපත් වුණා වගේම මෙතන ආසාව නිසා යාදෙන ගතිය නිසා මත් භාවයකටපත් වෙනවා එතනදී විතක්ක ਵਿਚාර දෙක හරියට ක්‍රියා නොකරන නිසා යෝගාචරයේ ධ්‍යාන අංග සම්පූර්ණ නොවෙනව සම්මර්ෂණයට වෙලා නැතුව යනවා. ඒ නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව දිගේ භාවනාව ගෙනියන්නට නම් යෝගාචරය මේ වැරදි දෙක Taman තුලින්ම සිද්ධ වෙලා Taman කාරණාව මූල ධර්ම වශයෙන් තේරුම් අරගෙන භාවනා කරද්දීම ඒක අධදක ගන්නවා. එහෙම අධදක ගන්නවා නම් යෝගාචරයට තේරෙනවා අදුම තරමේ වැඩිතර විස්තර බලාපොරොත්තු වෙන්න ඕන සතිපට්ඨාන භාවනාවේ පළවෙනි ආනිසංසය එතන පවතිනවා කියන එක තේරෙනවා. සත්‍යාගයේ විසුද්ධිය එතන පවතිනවා. භාවනා කර්මාන්තයේ පිළිබඳ මත් භාවයක් ආසාවකුත් නැත්නම් භාවනා කර්මාන්තයේ පිළිබඳව එපා වීමක් කම්මැලිකමකුත් නැත්නම් පරියංකයේදී නම් පරියංක භාවනාව ආස්වාද ප්‍රස්වාසයේ නම් ආස්වාසයේ ප්‍රස්වාසයේ පිම්බීම හැකිලිමේ නම් පිම්බීමේදී හැකිලිමේදී අරමුණ දකින්න. එපා වීම නම් එපා වීම දකින්න. කැමැත්ත භාවය නම් කැමැත්ත භාවය දකින්න. ඒ පිළිබඳව ප්‍රසාදයක් අප්‍රසාදයක් නැතුව. සක්මන් භාවනාවෙන්දී සක්මන දකින්න. පරියංග භාවයේදී එපා භාවයේ ඇති වෙලා එපා භාවයේ දැකලා දිගට පවත්වාගෙන යන්න බෑ දැන් ඉරියව් වෙනස් කරන්න ඕනේ කියලා දන්නවනම් තමයි චේතනාපූර්වක ඉරියව් වෙනස් කරන වෙලාවේදී ඉරියව් වෙනස් කරන බව දන්නේ. ඒ ඉරියව් වෙනස් කිරීමේදී නැවතිල්ලේ හිමීට කරගෙන යන නිසා සමාධිය ඒ ආකාරයෙන්ම පරියන්කේ සක්මනට යනවා. සක්මනෙත් ඒ தත්වෙම පවත්නවා. ඉදිරියදා වැඩ කරනකොටත් යෝගාවචරය තමන්ගේ ඇති தත්වය ඇති හැටියට දැනගන්නවා කියන්නේ ඔහුගේ හිත පිරිසුදු චිත්ත ධාරාවක පවතී. සත්තාන විසුද්ධියා කියන මූලික දේ ඉෂ්ට වෙනවා ඒක. මේ විදිහට සිද්ධ වේගනේ යන නිසා යෝගාවචරයට හිතේ ධ්‍යාන తত্ত্বය, සමාධි తত্ত্বය, සමාහිත తত্ত্বය නිසා වඩ වඩා සම්මර්ෂණය සිද්ධ වෙනකොට Taman කියන්නේ කවුද කියන එක තේරෙන්න පටන් ගන්නවා. මේ අනුව විතක්කය යම් මොහතක යෝගාවචරයාගේ හිතේ පිරිසිදුව වැඩ කරනවා නම් යෝගාවචරයා තේරුම් අර ගන්නවා අරමුණු තේරීමක් නැහැ. ෘචි අෘචි භාවයට හිතට ඉඩ ඉඩ තැනක් නැහැ. එකම කාරණාව තමයි ප්‍රකට මොකද්ද? එතනින් විපස්සනා පටන් අරගන්න. යථාපාකතං විපස්සනා අභිනිවේෂෝ. මොකද්ද ප්‍රකට? ආස්වාසේ නම් ප්‍රකට ආස්වාසයෙන් විපස්සනා පටන් අරගන්න. ඒ අවස්ථාවේ පවතින ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයෙන් පටන් අරගන්න. පවතින වේදනාන වේදනාවෙන් පටන් අරගන්න. පවතින එපා වීම නම් කම්මැලිකම නම් එතනින් පටන් අරගන්න. මොකද්ද ප්‍රකට ඒ දෙයට හිතේ. පිම්බීම හැකිලිමත් ඒ ආකාරය. සක්මනෙත් ඒ ආකාරය. වෙනදා අදිනදා කටයුතුදිත් ඒ ආකාරයි. ඒ නිසා යෝගාචරය තේරුම් අරගන්න ඕනේ. මේ වාගේම භාවනා කරන කෙනෙකුට පහසුවෙන් පිළිගන්න පුළුවන් යම් මොහොතක හිතේ විතක්කය කියන ධානාංගය නැත අරමුණට ස්වාධීනව එල්ල කරන ගතිය නිවැරදිව එල්ල කරන ගතිය පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව එල්ල කරන ගතිය ප්‍රකට දෙයට එල්ල කරන ගතිය තියෙනවා නම් අරමුණු තේරීම නැත්නම් කාමච්ඡන්දය තමන් ප්‍රිය දේ සොයා යෑම නැතුව යන. ඒ කියන්නේ මේ එක එක ධානාංගයකින් ඒට ප්‍රතිවික්ෂ ධර්මය ප්‍රතිවිරුද්ධ ක්ලේශය නසා දමනවා පුලුස්සා දමනවා. ධායති කියලා කියන්නේ. උණු කරන දිය කරන පුලුස්සන. ඒ නිසා විතක්කේ පවතින තාකල් කාමච්ඡන්දය කියනා වූ අරමුණු රස සොයා යෑම අරමුණු වෙනස් කිරීම දවාහල වියලවාලනවා. ඒ නිසා ඒ විතක්කයෙන් ඊට පච්චනික ධර්මය ප්‍රතිපක්ෂ ධර්මය පරිපන්ත ධර්මය වෙන කාමච්ඡන්දය නිවාදමනවා පුලුස්සාදමනවා කියන එක බොහොම ප්‍රකට කාරණා. යම් විදියකට මේ ආකාරයට විතක්කය නැවත නැවත පිහිටීම නිසා කාමච්ඡන්දයෙන් බාධා නොවීම නිසා යෝගාවචරයාගේ හිතේ සමෘද්ධ භාවයක්පත් වෙනවා නම් හරි ගියා කියන හිතවිල්ල දිගින් දිගට පාවිච්චි වෙනවා නම් ඒ හිත භාවනාවේ දිගට ගෙන යන්න පුළුවන් මධ්‍යම ප්‍රතිපදාවේ. කොහොම සෞඛ්‍ය සම්පන්නව එදි බල සහිතව ඉදිරියට යන්න. ඒ ඉදිරියට යනකොට භාවනාවෙන් උපන් නිස්සරණ සුඛය පහළ වෙනවා නැත්නම් ප්‍රීතිය පහළ වෙනවා සමෘද්ධ භාවයේ මත. එහෙම භාවනාව yaadena ප්‍රීති කියන ධානාංගයේ හිතේ පහළ වෙනවනම් ඒ හිතේ ව්‍යාපාදයේ කියන වෛරය කියන පශ්චාත්තාපයේ පවතින විදියක් නෑ. ඒ නිසා ප්‍රීති ධානාංගය යම් අවස්ථාවක හිතේ මුල් බැස ගත්තොත් ඒ හිතේ මේ පශ්චාත්තාපයට තුරු දෙන වෛරයට මුල් වෙන ව්‍යාපාදේ නැති වෙනවා කියන එක යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන්. පච්චනික ධර්මයේ දවාලන. ඒ වගේම තමයි යම් වෙලාවක Taman අරමුණට හරියට දුනුවායක් එල්ලේට හරියට විදිනා වගේ විදින විදින එක හරියට එල්ලේට වදිනවනම් ඒ වදින වදින මොහොතක් පාසා අරමුණ හිතට එල්ල වෙන මොහොතක් පාසා හිත අරමුණට වැදී ගන්නවා හැප්පෙනවා ස්පර්ශ කරනවා පිරිමදිනවා සමාන්තරව ගමන් කරනවා මේ ගමන් කිරීම නිසා අරමුණේ විස්තර දැකගන්න. ඊ타ත්ම කුඩා ඊ타ත්ම අනු කුඩා වූ ව්‍යංජන අනු ව්‍යංජන වශයෙන් මූල අරමුණ නැත්නම් මානසිකාරයට යොමු වෙන අරමුණ දැක ගන්නකොට ඒ හිතේ අලස භාවයක් හිතින්නේ. ඒ හිත පිඩු වෙන, ගුලි වෙන, ඇකිලි යන, මුකුලිත වෙන භාවයක් හිතින්නේ නැහැ. ඒ වෙනුවට විකසිත වෙන පැතිරී යන ස්වරූපයක් අරමුණ හාත්පසින් අල්ලා ගන්නා ස්වරූපයක් පවතිනවා. හරියට තාම අධික සීතලට අවුච්චාම බටර් ටිකක් ගුලි වෙනවා, පිඩු වෙනවා, ඒක පාවිච්චියට දුෂ්කර වෙනවා. නමුත් ඒක ටිකක් රත් වීගෙන එනකොට පැතිරෙන ස්වරූපෙත් තියෙනවා. මෙලෙක් භාවයටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි හිතේ විචාරය වැඩ කරන්න පටන් අර ගන්නකොට අරමුණ විමසා බලන්න පටන් අර ගන්නකොට සෞඛ්‍ය සම්පන්න විදියට ධර්මානුරූපව කල්පනාවෙන් නෙවෙයි සංකල්පවලින් නෙවෙයි ගුරුවරයා කිව්වට නෙවෙයි පොතෙන් දැක්කට නෙවෙයි. Tamangeම අත්දැකීමට පරව වෙනවනම් හිත කුසීත භාවයට වැටෙනවා. හිත එක තැන ටැග් ගහන්නේ නැහැ. හිත ලැග ගන්නේ නැහැ. ඒ වෙනුවට කර්මන්නේ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තීන මිද්දේට ප්‍රතිපක්ෂව මෙන්න මේ ප්‍රීතිය කියන ධානාංගයේ වැඩ කරන්න පටන් ගන්නවා. මේ විදිහට අරමුණේ විස්තර දකිමින් උනන්දු වෙලා සමෘද්ධ භාවයේ ප්‍රීතිය තියේදී ඉදිරියට යනකොට සුඛය පහළ වෙනවා. මේක හොඳටම පැහැදිලිම නිදර්ශනය තමයි යෝගාවචරය වේදනාවක් සමග කටයුතු කරන අවස්ථාවේ. වේදනාවේදී අපි දන්නේ වේදනාව දුක්ඛ වේදනාවනේ. අපි වේදනාව කියන හුඟ වෙලාවට දුක්ඛ වේදනාවම ධර්මානුකූල වේදනා තුනක් පවතිනවා. සුඛ වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, අදුක්ඛම සුඛ වෙන්න පුළුවන්. නමුත් මුලදී යෝගාචරය වේදනාවට දුක්ඛ වේදනාව වේදනාව කියලා අරගෙන එහිම හිත යොදවනවා නම් අර කියන විදිහේ කිසියම් ಜಾති ભેද දැන් අර මොනක් බේරන්නේ තෝරන්නේ නැතුව හොඳ වේදනාවද නරක වේදනාවද ප්‍රියද අප්‍රියද දරන්න පුළුවන් ද බැරිද මොකුත් නැතුව වේදනාවේ ප්‍රකට භාවය මත වේදනාවට හිත යොදවනවයි කියලා කියන්නේ විතක්කය ඒට යෙදුවා නම් වේදනාවේ ප්‍රකටම තැනට හිත යොදවා ගන්න පුළුවන් වුණා නම් යෝගාවචරයාගේ මේ වේදනාව විශේෂයි කැමැත්ත අකමැත්ත දෙක ඇති නැති බව තේරුම් අරගන්න පුළුවන්. වේදනාව વિશે අකමැත්ත තියෙනවා නම් විශේෂයෙන්ම දුක් වේදනාවක මත අකමැත්ත පවතින තාක්කල් විතක්කය ලෙඩ වෙනවා. සෞඛ්‍ය සම්පන්න නැති වෙනවා. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මේ වේදනාවට මූණ දෙන්න හිත බයෙන් එහෙම නැත්නම් අකමැත්තෙන්ද මූණ දෙන්නේ කියලා. ඒක මානසිකාරයට හසු වෙන්න ඕනේ. හසු වුණොත් විතර්කේ සම්පූර්ණ වෙනවා. මුළු හිතින්ම විතක්කේ යොදන්න පුළුවන් වෙනවා. එතකොට වේදනාවේ ඇත්තව විස්තර දැක ගන්නවා ਵਿਚාරයේ මාර්ගයෙන් මේ වේදනාව කියන්නේ අනින ස්වરૂපයක්, අඹරණ ස්වરૂපයක්ම උෂ්ණය, සීතලය ආදී විදියට. මේ දකින්ද දකින්ද හොඳට විචාරයේ ප්‍රතිරින්ද පැතිරෙන්න එක විදිහක සමෘද්ධ භාවයක් හිතට ඇති වෙනවා. වේදනාව නම් දුක් වේදනාව තමයි. නමුත් පුදුම සන්තෝෂයක් හිතට පහළ වෙන්න පටන් අර ගන්නවා මේ වේදනාව දැනීම තමංගේ හිතට මධ්‍යස්ථව ලං වෙනකොට. එතකොට අර දුක් වේදනාවේ මිහිරි භාවයක් යෝගාවචරය දක්ව ගන්න පුළුවන්. මේ මිහිරි භාවය කොච්චරද කියලා කියනවා නම් වේදනාව බොහෝම ඉක්මනට පහ වෙලා තාමත් මේ ප්‍රීතියක් ඉක්මවලා ගිය සුඛතාවයකටපත් වෙනවා හිත. මේ විදිහට සුඛය යම් වෙලාවක යෝගාවචරයා තේරුම් අර ගන්නවා නම් භාවනාවෙම එවැනි යෝගාවචරයකට හිත විසිරී යන ගතිය. සැක කහල වෙන ගතිය. උද්දච්ච කුක්කුච්ච කියන ස්වરૂපය නැතුව යනවා. ඊටාත්ම කරදරයක් නැතුව භාවනාව කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒ නිසා සුඛ භාවය ඉරියව් පැවැත්වීමේ සුඛතාවය නිසා යෝගාවචරයට සැක පහළ වෙන්නේ මම හිතපු භාවනාවෙන් පිළිහුණාද මේ භාවනාවත් ඔය උත හැමතරම කියන විදිහේ සාමාන්‍ය භාවනාවක් මේකෙත් විශේෂයක් නැතය මෙතන මට ගැළපෙනවද මේ ගුරුවරයා හරිද මේ ක්‍රමයේ හරිද මේක මගේ ජීවිතයේ හොඳ වෙලාවද කලාවද කියලා බලලා එහෙමේ හිත ලෞකික දැනුමත් විසිරී යන ගතිය හිතේ අත්තා වූ සම්‍යක් ධර්ම විසිරුවාලන ගතිය නැති වෙලා සුඛය පහළ වෙනකොට උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට තවත් හරදරයක් නැතුව භාවනාව ඉදිරියට යන්න පුළුවන්. අර කියාපුතාලටම යෝගාවචරය විතක්ක ਵਿਚාර සාර්ථකව පවත්වාගෙන යන වේලාවේදී ਵਿਚාරය අවදි භාවයෙන් යුක්තව විකසිත භාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරගෙන කරගෙන යනවනම් ඒ කරගෙන යන වේලාවේදී අරමුණේ වෙනදා වචනයෙන් කියනවා නම් දරා ගන්න බැරි වේදනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධික ප්‍රීතියක් වෙන්න පුළුවන්. ඒ කොයි දේ වුණත් හිතේ නොසැලී හිත ප්‍රීතිය ප්‍රීතිය වශයෙන් දරගන්න. අධික නොදැරිය හැකි වේදනාව අධික නොදැරිය හැකි වේදනාවක් වශයෙන් දැනගෙන මුළු හිතින්ම අර අරමුණට අරමුණ එකක් වශයෙන්ගෙන ලං වෙන්න පුළුවන් තත්යකටපත් වෙනවා. අරමුණට බය වෙලා දුවන ගතියකුත් නැහැ. අරමුණ વિશે හිත විසිරී යාමකුත් නැහැ. මේ කියන විදියට ਵਿਚාරයේ සූර භාවයටපත් වෙනකොට නැත්නම් ਵਿਚාරයේ ශිල්ප දක්වන්න පටන් අර ගන්නකොට යෝගාවචරය මොනම අරමුණේ වුණත් හිත ඒකාග්‍ර කරගන්න පටන් ගන්නවා. එතකොට සැක පශ්චාත්තාපයට තුඩු දෙන්නා වූ සැක කිසිම දෙයක් පවතින විදියක් නැහැ. විචිකිච්ඡාව කියන ගැඹුරු සැක ස්වરૂපයේ යෝගාවචරයේ හිතින් අයින් වෙලා එන එන අරමුණේ හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යාන අංගය නිසා විචිකිච්ඡාව කියන නිවර්ණ ධර්මයේ දවා කරනවා කුලුස්වා කරනවා මේ විදිහට එක එක ධානාංගයක් එක එක නිවර්ණ ධර්මයක් යටපත් කරමින් කටයුතු කරගෙන යන වෙලාවේදී යම් මොහතක මේ නිවර්ණ ධර්මයේ සෑහෙන ප්‍රමාණයකට ඈත් වෙලා මේ ධ්‍යාන ධර්ම පහම ලං වෙලා එන්න පටන් අරගත්තොත් ඒ හිත ධානාංග පහෙන් සම්පූර්ණ වුණොත් අපි දන්නවා අපි කියනවා ඒකට ප්‍රථම ධාන මට්ටම කියලා. දැන් අපි යෝගාවචරයාගේ භාවනාව පැත්තෙන් අරගෙන මේ විස්තරේම කෙරුවොත් යෝගාවචරයා ආස්වාද ප්‍රසවාදී හෝ පිම්බීම හැකිලිම හෝ මුල් කරගෙන භාවනාව කරගෙන යනව මූල කර්මස්ථානට හිත යොදන වෙලාවක් නම් යෝගාවචරයා මේ කර්ම කාරණා දැනගෙන හොඳ ප්‍රසන්න මැදියක් හිතින් තමන්ගේ මූල කර්මස්ථානයේ හිත විහිදුවා හිත යවනවා හිත මෙනෙහි කිරීම කරගෙන යනවා යොමු කරනවා මානසිකාරය පවත්වනවා මෙහෙම කරගෙන කරගෙන යනකොට ක්‍රමයෙන් හිත තැන්පත් වෙනකොට මේ හිතයි මේ මානසිකාරය පවත්වන අරමුණයි දෙක එකට ආශ්‍රය කරන්න පටන් අර ගන්නවා සමාන්තරව ගමන් කරනවා පිරිමැදින්න පටන් අර ගන්නවා මේ පිරිමැදීම සිද්ධ වෙන්න සිද්ධ වෙන්න යෝගාවචරයාගේ හිත පිබිදීම පහළ වෙලා දිගට යාදෙන ගතියකට මොහොතකින් දෙක දෙකකින් තුනකට විදියට පෙර මොහොතේ පැවතුනා වූ සතිය ඊගාව මොහොතට යනවා. පෙර මොහොතේ පැවතුනා වූ සමාධිය අඛණ්ඩව ඊගාව මොහොතට යනවා. අරමුණෙන් අරමුණට මේ විදියට සතිය සමාධිය වීරිය සතිය සමාධිය පවතිනවා නම් ඒ යෝගාවචරයට ක්‍රමක්‍රමයෙන් තමන්ට මොනම අරමුණක් ඉදිරිපත් උනත් වහාම දැනගන්නවා මේ රූපාරම්මනේ පිම්බීමේ ඇති විවිධ පුංචි පුංචි කොටස් ආස්වාසයේ යත්තා වූ එක ආස්වාසයක් තුළ යත්තා වූ සෑම කොටසක්ම රූප ධර්ම හරියට චිත්‍රපටි වැලක් ඇදීගෙන යනවා වගේ නැත්තම් බස් එක අපි යනකොට ජනෙල් කවුළුවෙන් බැලුවොත් පරිසරයේ තියෙන එක වේගෙන් පිටිපසට ඇදිලා යන ගතිය අපිට පේනවා. අන්න ඒ වගේ මේ කොච්චර වේගයෙන් ඒක ඇදිලා ගියත් යෝගාචරයට එකක් එකක් එකක් එකක් එකකින් වෙන් කරගෙන පටලවා ගන්නේ නැතුව දැක ගන්න පුළුවන් වෙනවා මොකද විචා විතක්කේ අතව යොහුසුළු බව නිසා. මේ දකින දකින වාරේ ਵਿਚාරය විස්තර කරලා දෙනවා මේ රූප ධර්ම වෙනස් වී යන වේගය. මේ විදිහට බලාගෙන ඉන්න හිත මේ වේගයෙන් වෙනස් වීගෙන යන වැඩපිළිවෙල දකිනවා. තරව තද වෙන හැටි, තෙරපෙන හැටි, චලන වෙන හැටි, උණුසුම වෙන හැටි, සීසල වෙන හැටි, වැగిරෙන ස්වරූපේ, තද භාවයේ, මෘදු භාවයේ මේ ආදී විදිහට විවිධ දේවල් රූප ධර්ම ක්‍රියාත්මක වෙන වේගයේ යෝගාචර දකිනකොට මේ රූප ධර්ම වල නොදකින්න පැත්තක් අඳුරු පැත්තක් කිසිම නැහැ බලාන ඉන්න තාක්කල් එක සීරුවට ගලාගෙන යන රූප ධර්ම රාශිය වැටෙනවා ඒ වාගේම ඒ රූප ධර්ම අවබෝධ කරගන්නා වූ ස්වરૂපයේ කලකොල භාවයක් සීමද ගතියක් මූර්ඡා වෙන ගතියක් මොකුත් නැහැ අවදියෙන් හිත බලාන ඉන්නකොට මෙන්න මේ රූප වැඩ පිළිවෙලය මේ බලාන ඉන්න දැනීම නම් නාම වැඩ පිළිවෙලය කියන එකට බොහොම සාධාරණව වෙන් වෙලා වැටෙන්න පටන් ගන්නවා. නමුත් මේ වෙලාවේදී එක දිගට පැය ගණන් හිටින්නේ එක මොහොතයි දෙකයි ආයෙ කැඩෙනවා. ආයෙ විතක්ක ਵਿਚාරේ හරි ගියාම ආයෙත් රූප නාම ධර්ම වෙන් වෙන්න පටන් ගන්නවා. මොකද තාම ඉන්දිය මේ මේ ධ්‍යාන ධර්ම සමතාවයටපත් වෙලා නැහැ. බාධක සහිතවයි වරින් වර කෙලෙස් එනවා. ඇවිල්ලා මතක් කරනවා දැන් හොඳයි භාවනාව, දැන් නරකයි භාවනාව, දැන් වෙහෙසයි භාවනාව, දැන් උනන්දුයි භාවනාව කියලා නානා ප්‍ර විදිහට කරදර කරනවා. යෝගාචරය මේක අර බුදුබණ අනුව පිටිසෙන්ට දෙන්නෙත් නැහැ, අතුලෙන් අතර වෙන්න දෙන්නෙත් නැහැ. මම මැදිහත් ඉතින් මධ්‍යම ප්‍රතිපදාවේ යනවා කියලා කරගෙන යනකොට මේ ධර්ම සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. වෙන්න යනකොට යෝගාචරයට වැටෙනවා මේ නාම ධර්ම මේ තරම් වේගෙන් වෙනස් වීගෙන යනවනම් ඒ වෙනස් වෙන කොච්චර වේගයෙන් වෙනස් වුණත් ඒවත් දැක ගැනීමේ ශක්තිය හිතට පවතිනවා නම් මේ ප්‍රවාහය මේ පැවැත්ම කොහොමනම් පවතින්නද? මේන් පිට දෙයක්වත් නැහැ. මේන් පිට දකින්ට හිතන්ට ජීවිතයක් ආත්මයක් සතෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් මොකුත් නැහැ. ඇස් ඇරියොත් පේනවා දකින්නවා හිත විසිරිය යනවා. නමුත් ඇස් වහගෙන මේ භාවනාව ගෙනියන තාක්කල් නාම ධර්ම මේකය කියලා අඳුනා ගැනීමේ ශක්තිය ඒකාකාරව පවතිනවා. රූප ධර්ම වෙනස් වීම ඒකාකාරව අඛණ්ඩව පවතිනවා. මේ විදිහට බලාගෙන ඉන්නකොට යෝග අවස්ථරයට විවිධාකාර නාම ධර්ම රූප ධර්ම අතර සම්බන්ධතාවයන් වැඩෙන්න පටන් ගන්නවා. බාහිරයේ මේ දවස්වල බොහොම උෂ්ණයි. මේ උෂ්ණ භාවය නිසා මේ භාවනාව සිද්ධ වෙද්දිම භාවනා උනන්දුව නිසාම ශරීරයේ උණුසුම් බවක් ඇති කරනවා. පරිසර ලෝකේ බාහිරයේ උණුසුම් තේජෝ ධාතුව බහුලයි. මේ නිසා අභ්‍යන්තර ලෝකයේ උණුසුම තව වැඩි කරනවා. වැඩි කරනකොට ඇතුළත උණුසුම යෝගාවචරයට වැටෙනවා. මූල කර්මස්ථානයේ මේ සම්මර්ෂණයේ වෙද්දිම ශරීරයේ උණුසුම වැටෙනවා. වැටෙනකොට යෝගාවචරය උණුසුමේ තේජෝ ධාතුවේ වැඩපිළිවෙල ඒ මොහොතේ අස්පනා අපිට අත්දකින්න. අත්දකින්නකොට වැටෙනවා බාහිර පරිසරයේ සිසිල් භාවයක් පවතිනවනම් අභ්‍යන්තර ලෝකෙට සිසිලක් ඇති කරනවා. බාහිර ලෝකේ බාහිර තද උෂ්ණත්වයක් පවතිනවනම් අභ්‍යන්තර ලෝකේ උෂ්ණත්වය පහළ ඒ කියන්නේ බාහිර තේජෝ ධාතුව කියන රූප ධර්මයේ නිසා අභ්‍යන්තර තේජෝ ධාතුව ඇවිස්සෙනවා කුප්පමන ගතියක් තියෙනවා. මේ තීජෝ ධාතුව යම්කිසි ප්‍රමාණයකට යනකම් නම් අපිට සැපයි. හිත පිළියර ගන්න එක සැපයි කියන්නේ. තීජෝ ධාතුවේ යත්තා වූ උණුසුම ගතිය ප්‍රිය කරනවා. මත්තම පැනපු ගමන් හිත වෙහෙස වෙන්න ගන්නවා. මේ නිසා දැන් අඳුම් පැලඳුම් සිවුරු තෙමේවි, ගඳ ගාසාවි, ඉඳගෙන ඉඳ බැරි වේවි ආදී විදිහට හිත පසුබාන පරාජිත හිතවිලි රාශියක් ඇති කරන්න පටන් ගන්නවා. ඒ උනේ මොකද? අර රූප ධර්ම හේතු කරගෙන නාම ධර්ම පහළ වීම වශයෙන් මේ විදිහට යෝගාචරය රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන හැටි මේ විදිහට මේ හිත අවිස්සෙන්න පටන් අරගත්තොත් සමාධිය කැඩිලා ගියොත් නැවත ආයතේ කැඩිච්ච සමාධිගත හිත ශරීරයට බලපෑම නිසා අර දාඩියේ තියෙන වෙහෙස කර ගතිය විශේෂයෙන්ම කැපී පේන්න පටන් අරගෙන තවත් වැඩියෙන් දාඩිය දාන්න පටන් ගන්නවා. ඉස්සලා රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වුණා දැන් නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වෙනවා මේ කොයි යම් ස්ථානයකදී හෝ යෝගාවචරය නැගිටලා ඉවත් වුණොත් ඔහුගේ සම්මර්ෂණය කැඩී විදියා මේ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම දැකගනිමින් භාවනාව ගෙනියන්න පුළුවන් නම් අන්න බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ඒ යෝගාවචරයාගේ හිත පිට ගියෙත් නැහැ ඇතුළත නතර වුණෙත් නැහැ මධ්‍යම ප්‍රතිපදාවෙන් ගිය නිසා සිද්ධිය විනිවිද දක් ගන්න පුළුවන් නාම ධර්ම රූප ධර්ම වලට බලපාන හැටි රූප ධර්ම වල නාම ධර්ම වලට බලපාන හැටි කියන විදිහට අර මුලින් ආબોධ කළා වූ නාම රූප ධර්ම දෙක තුල ඇතා වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් යෝගාවචරය තම ජීවිතය තුලින් ක්ෂණ ක්ෂණ වශයෙන් ආબોධ කරනවා මේ විදිහට යනකොට හිතේ අර කලින් තිබුණු සාමාන්‍ය විතක්ක ਵਿਚාරයේ මේ සූර විතක්ක ਵਿਚාරයක් අවශ්‍ය කරනවා ඒ විතක්ක ਵਿਚාරයේ පවතිද්දීම යෝගාවචරයගේ දිගට ගෙනියන්න කායික සුඛය අවශ්‍ය කරනවා යොදන යොදන මේ විසම වූ අරමුණු මත ඒකාග්‍රතාවය පවතිය යුතු වෙනවා. මේ වායේ සූර භාවයේ වැඩේ. නැත්නම් විවිධ தත්වයන් යටතේදී වැඩ ගන්න පුළුවන් ස්වરૂපය මේ ධ්‍යාන ධර්ම වල වැඩෙනවා. වැඩිලා යම් අවස්ථාවක මේ සියල්ල ඒ කියන්නේ විතක්කයය, ਵਿਚාරයය, ප්‍රීතියය, සුඛය, ඒකාග්‍රතාවය කියනා වූ මේ නීවරණ ධර්ම ධ්‍යාන ධර්ම සමතාවයකටපත් වෙන්න ගන්නවා. මේ සමතාවයටපත් වෙනකොට යෝගාවචරය තමන්ගේ භාවනාවේ උච්චතර අවස්ථාවකටපත් වෙනවා මොනම අරමුණක්වත් අරමුණ වශයෙන් තෝරා ගන්න අමාරුයි නමුත් ශීඝ්‍ර වැඩපිළිවෙලක් මුණ දෙනවා මොනම දෙයකට යෙදුවත් හිත කලබල වෙලා එහෙම යන්නේ නැහැ ඒ දේ දකින්නවා දකින්නේ මොකද්ද ස්ත්‍රී භාවයක්ද පුරුෂ භාවයක්ද ප්‍රිය භාවයක්ද අප්‍රිය භාවයක්ද මොනවා කන්නේ භාව ලක්ෂණ විතරක් දකින්න ධර්ම ස්වરૂපේ විතරක් දකින්න. මෙන්න මේ අවස්ථාවට එනකොට විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන එක පහම සමවට්ටමට එනවා. අන්නේ සමවට්ටමට ආවට පස්සේ හිත සූදානම් වෙනවා විපස්සනාවට බහි. ඒ කියන්නේ සම්මර්ෂණයට සූදානම් වෙනවා. මොකද විතක්කේ Tamanට අවශ්‍ය කෘත්‍යය කරලා දෙන්න සූරයි. ਵਿਚාරය Tamanගේ කෘත්‍ය භාරය කරලා දෙන්න සූරයි. ਵਿਚාරය සුඛය ප්‍රීතිය ඒකාග්‍රතාවය කියන මේ දේවල් කරනකොට ඒ කරන හරියට කණු පහක් උඩ හදපු වේදිකාවක් වගේ අන්න වේදිකාව මත විපස්සනාව වේදිකාගත වෙනවා මේකට කියනවා සම්මර්ෂණ ඥානය කිය. සම්මර්ෂණ ඥානයට එනකොට සමත ධානයත් එක්ක සංසන්දනය කරනවා නම් යෝගාවචරයාගේ හිත විපස්සනා වතින් ප්‍රථම ධානයටපත් වෙනවා. ප්‍රථම ධානයටපත් වෙනවයි කියලා කියන්නේ ඒකාකාර වේ හිතේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා අනායාසයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. දකින අරමුණ වෙහසක් නොබලා වෙහසක් නොගෙන දිගට දැක ගැනීමේ අවස්ථාව පහළ වෙනවා. පහළ වෙනකොට සාමාන්‍ය විපස්සනානුරූප විපස්සනාතාව පටන් අරගත්ත නෙමෙයි මේ මුල පදනම සකස් කිරීම වේදිකාව සකස් කිරීමයි සම්මර්ෂණයට වැටෙනකොට මේ විතක්ක ਵਿਚාර දෙකම මූල ධානයේ වැඩ කරන නිසා යෝගාවචරයට වැටෙනවා එවැනි එක ක්ෂණයක මම මේ මේ ගත කරන මේ ක්ෂණය තුල ආස්වාසයට හිත යොදාගෙන ඉන්නවා. ඊ ආස්වාසයේ පවතින මේ හා විශාල සීඝ්‍ර වැඩපිළිවෙලක් කොච්චර සීඝ්‍ර වැඩපිළිවෙලක් වුණත් මගේ හිත ඒ නාම ධර්මය ඒ වැඩපිළිවෙල දැක ගන්නවා. කොච්චර විස්තර කරගන්න බැරි වුණාට දැක ගැනීම සාහිතිකයි මේ විදියට නම් ගත වෙන්නේ මම ඊයේ ගත කළ ආස්වාස සෑම දෙයක මේ தત્ත්වයේ තියෙන්න ඇති කියන එක ඒකාන්ත වශයෙන්ම මේ දැන් ඇති ඒකාන්ත භාවයේ මත ණය ක්‍රමයට යෝගාවචරයට වැටෙනවා. න්‍යාය ධර්මානුකූල අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අංක ගණිතය උගන්වනවා. අන්න ඒ වගේ තමයි මේ වෙලාවේ මගේ මේ ධ්‍යානාංග සම්පූර්ණ වීම නිසා මේ විදිහට පෙනුණා එහෙමනම් පෙර මේ సంతානයේ සිද්ධ වුනේත් මේකමයි කියන එක යෝගාවචරයට න්‍යාය කුලයට වැටෙනවා. ඒ වගේම යෝගාවචරය දන්නවා ඉදිරියට යම් තාක් මේ ශරීර సంతානේ පවතිනවා නම් ඒ තාකල් පවතින්නේ මේ න්‍යායමයි. ඒ වගේම යෝගාවචරයට වැටෙනවා දැන් මම මෙතන ඉඳගෙන මේ දේ අත්දැකකට මම ඉස්සරහින් ඉන්න මේ යෝගාවචරය මගේ දකුණින් ඉන්න යෝගාවචරයාගේ නාම රූප පද්ධතියක් මෙච්චරයි. අන්න ඒ විදිහට විතක්ක ਵਿਚාර දෙකේ විමසුන් නුවණ මධ්‍යම ප්‍රතිපදාවට අනුව සෞඛ්‍ය සම්පන්නව සම්‍යා ක්‍රමයට වැඩ කරන්න පටන් ගන්නවා. මේකට කියනවා ණය ක්‍රමයට සලකා බැලීම කියලා. මේ අවස්ථාවේදී තමයි දැන් යෝගාවචරය යෝගාවචර ඇහෙන් ලෝකේ බලන්න පටන් ගන්නවා. මෙතෙක් කල තමන්ගේ ශරීරය තුල අවශ්‍ය කරන ආයුධ උපකරණ සකස් කරගත්ත වේදිකාව සලසා ගත්තා ඒ වේදිකාවේ අවශ්‍ය ධර්ම සම්පූර්ණ වෙන තාක්කල් කවදාකවත් සම්මර්ෂණය සිද්ධ වෙන්නේ නැහැ. සම්මර්ෂණය සිද්ධ වෙන්න නම් ප්‍රථම ධානයට අවශ්‍ය කරන්නා වූ මේ ධානාංග ඒ ඒ කෘත්‍ය කරමින් Tamange තැන්වල හිට ගන්න ඕන. හිටගෙන ඒ බර දරන්න ඕන. ඒ ධර්මයෙන් පවතිනකොට තමයි මේ සම්මර්ෂණය සිද්ධ වෙන්න පටන් අරගන්නේ. සම්මර්ෂණය සිද්ධ වෙනකොට යෝගාවචරයට මෙතෙක් කරගෙන ගිය භාවනාවේ විශේෂ ලාභ දැනෙන්න පටන් අරගන්නවා. එක ක්ෂණයක් අතීතයට සහ අනාගතයට ඉස්සරහට සහ පස්සට විසිරුවා දක්වමින් දකින දකින අවස්ථාවක පේන්නේ එකමයි. ආපෝ ධාතුව බැලුවත්, තේජෝ ධාතුව බැලුවත්, වායෝ ධාතුව බැලුවත්, පඨවි ධාතුව උනත් වෙන මොන දෙයකට ඇහෙන් බැලුවත්, කනෙන් අහුණත්, නාසයෙන් බැලුවත්, දිවෙන් බැලුවත්, ශරීරයෙන් බැලුවත්, හිත වශයෙන් බැලුවත් ශීඝ්‍ර වැඩ පිළිවෙලක් මෙන්න මේකට කියනවා අනිච්චානුපස්සන ඥානය කියලා. ඒ නිසා ප්‍රථම ධානයේට හිත වැටෙනකොට අනිත්‍යානුපස්සනා ඥානෙ මුල් කරගෙන තමයි ප්‍රථම ධානයට හිත වැටෙන්නේ. මේ අවස්ථාවේදී සම්මර්ෂණය සෞඛ්‍ය සම්පන්නව සිද්ධ වෙනවා. මොකද හේතුව හිතේ ඒකාග්‍රතාවය තියෙන නිසා මොනම අරමුණට හිත යෙදුවත් ඒ අරමුණේ හිත ඒ ක්ෂණයේ ඇතිවෙනා වූ ක්ෂණික සමාධිය තුල ඝන සමාධිය තුල හොඳසේ බැසගෙන විතක්ක ਵਿਚාර දෙක සරුවට වැඩ කරනවා. ඒ කියන්නේ කිසියම් අවස්ථාවක මේ වෙලාවේදී කල්පනා කරනවා නෙවෙයි. රුචි දේ හොයනවා නෙවෙයි. ගුරුවරයා කියපු දේ මතක් කරනවා නෙවෙයි. Taman පොතේ දැක්කා නෙවෙයි. Taman අත්දැකපු දේ. Tamanගේ අස්පනා අපිට සිදුවෙන දේ තුලින් මේ විදිහට ණය ක්‍රමයට යෝගාවචරය විහිදුවා දක්ව ගන්න පුළුවන් මේ අවස්ථාවේදී යෝගාවචරයගේ සිත තුළ විශේෂ ප්‍රමාණයේ ශ්‍රද්ධාව පහළ මේ ශ්‍රද්ධාව තමයි අපි මුල් දේශනාවේදී සඳහන් කරුවේ ඕකප්පන ශ්‍රද්ධාව වශයෙන්. මේ ශ්‍රද්ධාව පහළ වුණාට පස්සේ මේ ශ්‍රද්ධාව මත යෝගාවචරයට ණයකමේටත් වැටෙනවා නම් යෝගාවචරයට විශේෂ සංවේගයක් පහළ වෙනවා කුසල ඡන්දයක් පහළ වෙනවා මම මේ දේ කළ යුතුයි මම මේ දේ කරමි මේ දේ කිරීම තමයි සුද්ධ බුද්ධ අනුමැතිය අනුශාසනාව ඒ නිසා මම බුද්ධානුශාසනාවට කැප වෙනවා කියලා විශේෂ කුසල ඡන්දයක් පහළ වෙනවා මේ කුසල ඡන්දය අර පවතින ආ වූ ධානයේ දිගට ගෙනියන්ට හිතක්ක ਵਿਚාර දෙක නොනසා පවත්වාගෙන යන්න හේතු වෙනවා. මේ විදිහට පවත්වාගෙන යන වැඩි වෙන්න වැඩි වෙන්න සතිය තහවුරු අරමුණ විශේෂ කලකොල භාවයේ නැතුව යනවා. මේ විදිහට වීර්ය සතිය දෙක එකලස් වෙනකොට සමාධිය තවත් මට්ටමකට යනවා. ඒ කියන්නේ ධ්‍යාන වලින් ඊගාව ධ්‍යාන වලට යන්න හිත ඉස්සරහට تعلق කරනවා. යෝගාවචර තේරුම් අරගන්න ඕනේ හිතේ වීර්ය කියන උනන්දුව කියන අංගය නැත්නම් කවදාකවත් විපස්සනා විදියට යamak නැහැ. වීර්ය ඇතිකරන්න අවස්ථාව ලැබුණාට පස්සේ විවේක ගත්තොත් විස්රාම ගත්තොත් ඒ වීර්ය වීර්ය හැකිලී යනවා මිදිලා. එසේ නොවෙන්ට වීර්ය කර්මන්‍ය භාවයෙන් පවත්වාගෙන යන්න යෝගාවචරය තේරුම් ගන්න. තේරුම් ගත්තොත් ඉදිරි සමාධියට සුයික සූදානම් ඒ සමාධිය තුල මෙතෙක් වේලා නොදකපු තවත් ගැඹුරක් දැක ගන්න යෝගාවචරයට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ මෙතෙක් කල් යෝගාචරය බනහලා හිතේ ශ්‍රද්ධාවක් ඇති කරගත්තා. සංසාර බය නිසා ශ්‍රද්ධාවක් ඇති කරගත්තා. දැන් එහෙම නෙවෙයි. දැන් යෝගාචරය Taman තුලින් අධ්‍යක්ෂා වූ ධර්ම කොටස් නිසාම සංවේගය පහළ කරගන්නවා. ඒ නිසාම ඕකප්පන ශ්‍රද්ධාවක් පහළ කරගන්න. මේ ශ්‍රද්ධාව Tamanගේ එකක්. පිටින් ණයට ගත් එකක් නෙමෙයි, මතු පිට එකක් නෙමෙයි. ඒ නිසා ඒ ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දයෙන් වීරියට ලොකු ගැම්මක් ඇති වෙනවා. මේ විදිහට ඇති වුණ වීරිය යෝගාවචරයා පරියංකේදී පාවිච්චි කරනවා වගේම උනන්දු වෙන්න ඕනේ අර කාය විවේකයේ දැඩිසේ රැක ගන්න. මේ ලද්දා වූ චිත්ත විවේකය සක්මනට ගෙනියන්න උත්සාහ කරන්න. සක්මනේ යම් කිසි පුලි පොඩි කටයුතු කරමින් කාය යොදවමින් ඇස් අරගෙන කන් වලට විවේක දීගෙන යන ගමනේදී මේ තරම්ම ධානාංගයකට සමාන නැති වුණත් ඒ විදිහට විතක්ක ਵਿਚාරය යොදවා ගන්න උත්සාහ කරන්න. මේ විදිහට යොදාගත්ත යෝගාවචරය තව දුරටත් කෙලෙස් වලින් කන ඇහ නාස්ති නොවන තාලෙට අන්දේ කුසේ වීර කුසේ කටයුතු කරන්න උනන්දු වෙනවා. මුත් යෝගාවචරය අර ලාමක විදිහට මෘදු විදිහට මතුවෙන ඒ ධානාංග වලට සලකන්නේ නැතුව ඉන්දිය ධර්ම වලට සලකන්නේ නැතුව හොද හොද මඩේ දාන්නා වගේ දකින්න දකින්න දේවල් බල බලා රුචි අරුචිකම් අනුව හිත ඇහැ යොදවනවා නම් හිතෙන හිතෙන විදියට දේවල් අහණ්ඩයි කතා කරණ්ඩයි තාමත් පරණ පුරුදු කාලට වැඩ කරනවා නම් රස දිසා දිහාවට ආග්‍රහණය දිහාට ශාරීරිය දිහාවට යනවා නම් හිතට හිතවිලි එන්න ආරිනවා නම් අර ආය අකාමකා යන්තේ කියලා. ඒ නිසා යෝගාවචරය උද්දේශ විභංග සූත්‍රයේ දැන වෙන ආකාරයට බාහිරයට හිත නොයවා අභ්‍යන්තරයටත් හිත නතර නොකරගෙන මධ්‍යම ප්‍රතිපදාව දිගේ සෞඛ්‍ය සම්පන්න විදිහට මේ ධානාංග ඉන්දිය ධර්ම වඩා ගන්නට මේ ධර්ම දේශනාවෙත් ලැබෙන ආදර්ශ ඒකාන්තයේම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව අපි මෙතනින් සමාර ඉතාවතාච අම්මි සම්ධතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවාන් මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉතාවතාච අම්මි සම්භසං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශත්ථා ච භුම්මත්ථා දීවානාගා මහින්දිකා